අද නිකිනිපුර පසළොස්වක් හෝදා ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ශ්‍රී සද්ධර්මාලෝක කල්යාණ මිත්‍ර සංසදේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා අද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංසා ධම්මස්සවන කාලෝ අයං බදංසා ධම්මස්සවන කාලෝ අයං බදංසා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 අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සම්දාවිතං සංසරිතං මමං තේව තුම්ආකංච සංසාර දුකින් ඈතර වෙනු කැමැති සදහවත් කාරුණික නැනවත් පින්වතුනි අද නිකිනි මාසේ පුරපසලොස්සක් පොහොය එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 500ක් මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ සද්ධර්මීය ආරක්ෂාව රැකවරණයේ උදෙසා ප්‍රථම සංඝායනාව සිදු කරන්නේ මේ නිකිනි සඳ බැස යාමත් සමගමයි ඒ වගේම පින්වතුනි මේ ශාසනයේ පහළ වෙච්ච අග්‍රගන්නේ මහෝත්තමයන් වහන්සේලා අතර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මාහිමිපාණන් වහන්සේ සිව්පිලිසිඹියා පත්සහිත මහරහත් පදවියෙහි සතර ඉරියව්වෙන් තොරවම ඒ උතුම් পদවියට පත්වන්නේ මේ නිකිනි සඳ බැසගෙන යන වෙලාවේ මෙවන් අසිරිමත් සෝභාමාන සිදුවීම් රසකින් මේ ශාසනයේ බැබළුණු අද වගේ දවසක මේ පින්වත් හැමදෙනාම උදෑසන පටන් විවිධ වූ ආගමික වත් පිළිවෙත්වල යෙදিলা ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ලෞතර අමාමේනී බුදුරජාණන් වහන්සේ උදලා සිතේ ගතේ ලුකු සංසිඳීමක් ඇති කරගෙන සිටින වේලාව මෙවන් සහන සීලී සංසිඳුණු බවක් ඇති වේලාවක ලෞතර බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාටම සංසාර දුක්ගිනි නිමා ගැනීම පිණිස දේශනා කොට වදාළ සද්ධර්මයේ අසන්න ශ්‍රවණය කරන්න සුදුසුම වෙලාව ටිකක් ගැඹුරු දහමක් වුවත් අවබෝධ කරගන්නට පහසු මානසික පසුබිමක් සැකසුණු වේලාව එනිසා මේ පින්වතුන් අද මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන බණ අහලා පින්කමක් කරගන්න කියන අදහස පමණක් හිතේ ඇති කරගෙන නෙමෙයි බනහලාද මොනවා හරි අලුත් දෙයක් එකතු කරගන්නවා දැනුමට කියන අදහසින් පමණක් නොවේ. අද මේ බනහන්නේ අරමුණත් එක්කම අනේ මේ සංසාර ගමනේ මෙච්චර කාලයක් දුක් විඳා අදවත් මේ සද්ධර්මය මට සංසාර දුක් ගිනි නිවා ගන්නට අමා දුරක් සරණ ద్వාරයක් වේවා කියන මේ අදහස අරමුණ ඇති කරගෙනම නිවන පිළිබඳව අපේක්ෂාවෙන්ම මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න දේශකයන් වහන්සේ හැටියට අපද ඒකාන්තයෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඔබට අද මේ මොහොතේම අවබෝධ වී සියලු සතර දුක් නිමා ගැනීමට අමා දොරක් විවර වේවා කියන මේ උදාර ප්‍රාර්ථනාවෙන්මයි අපි සද්ධර්මයේ දේශනා කරන්නේ මේ දේශක ශ්‍රාවක පරමාර්ථය එකක් වූ ඒකාන්තයෙන් මේ මේ උතුම් රාත්‍රිය මේ නිසල රාත්‍රිය ඔබට ඒකාන්තයෙන් සාන්තිය සලසන දිනයක් වේවි එනිසා පින්වතුනි ආතාපි සම්පජානෝ සතිමා සිහිය නුවණ වීරිය මේ සියලු දේ එක්තෙන් කරගෙන හොඳින් මේ ධර්මය අහන්න ශ්‍රවණය කරන්න සිංහතුනේ දාමගේ ශාන්තිනායක ලෝතුරු බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුත්තේදී දේශනා කළ සූත්‍ර පාඨයකුයි අපි මාතෘකා වශයෙන් තබන්නට යෙදුනේ. උන්වහන්සේ දා දේශනා කරනවා මහණනි නුඹලා පැමිණීමේ සංසාර ගමන බොහොම දිගයි. කෙලවරක් දක්වන්නට පුළුවන් කමක් නැහැ. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං අවිද්‍යා නීවරණයෙන් වෙහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා මහණෙනි නුඹලාත්මමත් මේ සංසාරේ බොහෝ කාලයක් සැරිසරුව ඇවිද්දා මෙසේ උන්වහන්සේ පැමිණි සසර ගමනේ භයංකර බව එදා භික්ෂු සංඝයාට පැහැදිලි කරවමින් දේශනා කරනවා මානෙනි නුඹලා මේ ආපු සංසාර ගමනේ ගුණෙක් වෙලා උපන් ආත්ම භාවල ගිල කැපුම් කෑවාරවල ගලාගෙන ගිය රුධිරය මේ මහ පොළවේ යම් තැනක එක්තැන් වුණා නම් සතර මහා සාගරයේ ජල කඳට වැඩි මහණෙනි නුඹලා මේ ආපු සංසාර ගමනේ එළගවේක් වෙලා ගෙල කැපුම් කෑ වාරවල ගලාගෙන ගිය රුධිරයේ මහ පොළොවේ තැන් වුණා නම් සතර මහා සාගරයේ ජල කඳට වැඩි ඒ වගේම මහණෙනි නුඹලා මේ ආපු සංසාර ගමනේ ඌරෙක් කියලා උපන් ආත්ම භාවවල ගෙල කැපුම් කෑ අවස්ථාවල ගලාගෙන ගිය රුධිරයේ තැන් වුණා නම් මානනීයේ සතර මහා සාගරයේ ජල කඳට වැඩි මානනී නුඹලා මේ ආපු සංසාර ගමනේ මුවෙක් කියලා උපන් වාරවල ගිල කැපුම් කෑ අවස්ථාවේ ගලාගෙන ගිය රුධිරය දෙකතු වුණා නම් මේ සතර මහා සාගරයේ ජල කඳට වැඩි මහණෙනි ලුවෙක් කියලා උපන් ආත්ම භාවවල ගෙල කැපුම් කෑ අවස්ථාවල ගලාගෙන ගිය රුධිරයක් සෙන් වුණානම් තවත් සතර මහා සාගරයේ ජල කඳකට වැඩි වෙන්න තිබුණා. තිරළුවෙක් කියලා උපන් වාරවල ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගරයේ ජල කඳට වැඩි. ඒ වගේම මානිනි කුකුළු වෙලා උපන් ආත්ම භාවල ගිල කැපුම් කෑ අවස්ථාවේ ගලාගෙන ගිය රුධිරය මේ මහ පොළොවේ එක්තෙන් වුණා නම් සතර මහා සාගරයේ ජල කඳට වැඩි වෙනවා. ඒ වගේම පින්වතුනි මනුස්ස ඝාතකයෙක් සත්ව ඝාතකයෙක් කියලා රාජාණින් රාජ දණ්ඩණයට ලක් වෙලා හිත මුඩු කරලා රතු මල්දම් පළන්දලා රතු රෙදි ඇඳගත් වදකයන් බඩක පෙරේ ගසමින් වීතියක් වීතියක් ගානේ අරගෙන ගිහිල්ලා දකුණු වහල් දොර කොඩින් පිට වෙලා දකුණු දිශාවේ තිබුණු අදකස්ථානයේදී ගිලගසා දැමූ වාරවල ගලාගෙන ගිය රුධිරේ මහණනේ එක්තෙන් වුණා නම් මේ සතර මහා සාගරේ ජල කඳට වැඩි මානනිගම් පහරන්නේක්ය මම් පහරන්නේක්ය කියලා රාජානින් එසේ දඬුවම් ලැබූ වාරවල ගලාගෙන ගිය රුධිරයේද සතර මහා සාගරයේ ජල කඳට වැඩි මෙසේ සොරකමින් කාම මිත්‍යාචාරයෙන් සුරාවෙන් බොරුවෙන් කේලමින් පරුස වචනයට දඬුවම් ලැබූ වාරවල ඥාති වේසණයෙන් භෝග වේසණයෙන් මේ ආදී අවස්ථාවල ගලාගෙන ගිය රුධිරය මහණෙනි සතර මහා සාගරයේ ජල කඳට වැඩි වෙනවා ඒ වගේම මහණෙනි නුඹලා මේ ආපු සංසාර ගමනේ අම්මා මෙරිච්ච ශෝකයෙන් හැඬු කඳුළු එක්තෙන් වුණා නම් මේ සතර මහා සාගරයේ ජල කඳට වැඩි පියාමල වෙලාවේ හැඬු කඳුළු එක්තෙන් වුණා නම් මේ සතර මහා සාගරයේ ජල කඳට වැඩි ස්වාමියා බිරිඳ දුව පුතා සහෝදරයා සහෝදරිය මියගිය වෙලාවේ හැඬු කඳුළු එක්තෙන් වුණා නම් මේ සතර මහා සාගරයේ ජල කඳට වැඩි වෙන්න තිබුණා භෝග ව්‍යසනෙන් ඥාති ව්‍යසනෙන් හදා වැළපුණු වාරවල ගලාගෙන ගිය රුධිරය ගලාගෙන ගිය කඳුළු එක්තැන් වුණා නම් සතර මහා සාගරයේ ජල කඳට වැඩි වෙන්න තිබුණා. මෙපමණ කාලයක් මහණෙනි නුඹලා මේ සංසාරලේ කඳුළු හැලුවා. පින්වතුනේ දා බුදුරජාණන් වහන්සේ ගිජ්ජ කූට පර්වතයේ වැඩ ඉඳගෙන උතුරු දිශාවෙන් පෙනෙන වේපුල්ල පර්වතයේ දිශාවට අත දිගු කරලා පෙන්ලලා මානනි අර තියෙන්නේ වේපුල්ල පර්වතය මානනි නුඹලා මේ සංසාර ගමනේ එකම කල්පයක දරුවෝ ඇටසැකිලි ටික එක්තෙන් කරානම් දිරන්නේ නැතුව ගොඩ ගහගත්තානම් මහණෙනි ඔය වේකුල්ල පර්වතයට වඩා උසයි. ඒ බඳුසකට ඇටසැකිලි දරුවෝ කල්ප එකක් දෙකක් නෙවෙයි මහණෙනි නුඹලා ගත කළේ 100ක්ද නොවේ කල්ප දහසක්ද නොවේ සියක් දහසක්ද නොවේ නුඹලා මේ සසර සැරිසරුවේ මේ පමණාති දීර්ඝ කාලයක් පින්වතුනි ඔබත් මමත් නිලේ කඳුළු සලමින් මේ සසර ගමනේ ආවා. දැන්වත් තේලයට කඳුලට නිමාවක් තබන්න කල්පනාවක් නැද්ද? මෙතන වැරදුනොත් තව කල්ප කීයක් නම් මේ සංසාරලේ කඳුළු වගුරන්නට වේවිද? ඇටසැකිලි වලින් මහ පොළොව වඩන්නට වේවිද? එනිසා පින්වතුනි අපි මේ සංසාර ගමනේ නිමාවක් දකින්නට ඕන. මේලයට කඳුලට නිමාවක් තබන්නට ඕන. ඒ සඳහා එදා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ඇයි අපි මේ සංසාරේ සැරිසරන්නේ? ඇයි අපි මෙච්චර කාලයක් මේ සසරේ දිව්වේ? තවත් සංසාර කාලයක් යන්න වෙනවා නම් දුවන්න වෙනවා නම් ඇයි එහෙම යන්න වෙන්නේ කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං තණ්හා සංයෝජනයෙන් බැඳුණු නිසායි අපි මේ සතර චරිතරන්නේ දුවන්නේ විදින්නේ තණ්හා සංයෝජනයෙන් කාම තණ්හාවෙන් භව තණ්හාවෙන් විභව තණ්හාවෙන් ත්‍රිවිධ වූ තණ්හාවෙන් අපි බැඳිලා තියෙනවා කුමක් හාද අපි බැඳිලා තියෙන්නේ කුමකද අපි පැටලිලා තියෙන්නේ? කුමක්ද සංයෝජනය? තින්වතුනි අපි ටිකක් විමසලා බැලුවොත් අපි හැමෝටම ලොකු සාන්තියක් ගෙන දෙන දහම් පදයක් වේවි. අපි මේ ලෝකය තුල මේ සසර තුල තණ්හාවෙන් රූපේ හා බැඳිලා තියෙනවා. තණ්හාවෙන් වේදනාව හා බැඳිලා තියෙනවා. තණ්හාවෙන් සංඥාව හා බැඳිලා තියෙනවා. තණ්හාවෙන් සංඛාරය හා බැඳිලා තියෙනවා. තණ්හාවෙන් විඥානය හා බැඳිලා තියෙනවා. ඒ බැඳීම කොතෙක්ද කියනවා නම් රූපය මම, රූපය මගේ, රූපය මගේ ආත්මය, වේදනාව සංඥාව සංඛාරේ විඥාණය මම මගේ මගේ ආත්මය කියන තරමට දෙලිව මේ සංයෝජනයෙන් බැඳිලා තියෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා එයි අපි මේ බඳු සංයෝජනයකින් බැඳුනේ. එයි අපි රූපයට මිච්ඡර බැඳුනේ. බුදුරජාණන් වහන්සේ මේ රූපාදී ස්කන්ධ ටික පිළිබඳව කතා කළේ සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා මානනිවි පංච උපාදානස්කන්ධයේ දුකයි කියලායි දේශනා කළේ. එහෙමනම් පින්වත්නි උන්වහන්සේ මේ දුකයි කියලා පංච පාදානස්කන්ධය පිළිබඳව දේශනා කළත් ලෝකේට ඔබට මට පංච උපාදාන ස්කන්ධයේ දුකක් වෙලාද දුකක් හැටියට දැක්කනම් කවදාවත්ම පින්වතුනි රූපේ මම රූපේ මගේ රූපේ මගේ ආත්මය කියලා සුබ වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ ඔබට මට රූපේ නිට්ටයය සපයි ආත්මයි සුභයි කියන මේ සතර විපල්යාසයෙන් යුක්ත වෙලා ඒ නිසා ඔබත් මමත් රූපේ ඇත්ත දැක්කේ නැහැ රූපයේ ඇත්ත නොදැක්ක නිසායි රූපයට මෙච්චර තණ්හාවෙන් ආසාවෙන් බැඳුනේ වේදනාවේ සංඥාවේ සංඛාරේ විඥානේ ඇත්ත නොදන්න නිසායි නොදැක්ක නිසායි මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව මෙච්චර වූ තෘෂ්ණාවකින් ආශාවකින් බැඳුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇයි මේ බන්ධනය අවිජ්ජා නීවරණානම් පින්වතුනේ අඳුර නිසායි මේ අල්ලගෙන ඉන්නේ. යම් දවසක මේ අඳුර දුරු වෙන ආලෝකයක් පහළ වුණා නම් ඔබටම ලැජ්ජාවක් හිතේවි. අනේ මම අල්ලගෙන හිටියේ මේ බඳු දෙයක්ද? අල්ලගෙන හිටපු දේ පිළිබඳව කලකිරීමක් ඇති වේවි ආලෝකය ලැබිච්ච දවසේ. ඒ කලකිරීමම තමයි පින්වතුනි මේ සංසාරෙ මිදෙන්න තියෙන හේතුව මඟ වෙන්නේ. රූපේ පරිජානාති වේදනායි පරිජානාති සංඥායි පරිජානාති සංඛාරේ පරිජානාති විඥානං පරිජානාති මේ ස්කන්ධ ටික පිරිසිඳ දැක්කනම් ඒ පිරිසිඳ දැක්ක මොහොතේම කුමක්ද සිද්ධ වෙන්නේ රූපේ නිබ්බින්දති රූපේ කලකිරෙනවා වේදනාවේ කලකිරෙනවා සංඥාවේ කලකිරෙනවා සංඛාරේ කලකිරෙනවා විඥානේ කලකිරෙනවා කලකිරෙන නිසාම නොයලෙනවා නොයලෙන නිසාම මිදෙනවා පින්වතුනි මේ දුක පිළිබඳව කතා කරනකොට අද ලෝකයේ අදහස් එක්ක නොගැලපෙන බවක් ඇති වෙන්න පුළුවන් අද ලෝකේ හුඟක් දෙනෙක්ගේ අදහස උත්සාහය ධනාත්මක චින්තනයක් පිළිබඳව අපි මේ දුක පිළිබඳව කතා කරනකොට කෙනෙක් හිතෙන්න පුළුවන් මේ ප්‍රතිගාමී අදහසක් නේද මේ විවරණය වෙන්නේ කියලා එහෙත් පින්වතුනි අපට මේ සඳහා සාක්ෂි තියෙනවා අතීතය පිළිබඳව සැලකුවොත් අද අපි විකුණන් කන ඉතිහාසය අද අපි අභිමාණයෙන් සමරන ඉතිහාසය අපට ඉතුරු වෙලා තියෙන අනුරාධපුර යුගය පොළොන්නර යුගය එදා මෙන්න මේ චින්තනය තුලයි අපිට අභිමානවත් සංස්කෘතියක් ගොඩනැගිලා තියෙන්නේ එදා ලෝකයේ දිහා බැලූ චින්තනයයි අපි මේ ඉස්මතු කරන්නේ මතු කරන්නේ එනිසා ඔබ මායාගේ කාර්යය බාර ගන්නට එපා. මේ ඍණාත්මක චින්තනයක් මේ ඉදිරිපත් වෙන්නේ කියලා ඒකාන්තයෙන් මේ ධනාත්මක චින්තනයක්මයි මේ බුදුදහම තුළින් ඉස්මතු කරන්නේ. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා උනාන්ත පැහැදිලි කොට වදාලා මේ තණ්හා සංයෝජනයෙන් අපි බැඳිලා ඉන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදන්න නිසා යම් දවසක මෙන්න මේ අවිද්‍යා අඳුර දුරු වුණා නම් ඒ අන්ධකාරය දුරු කරන ආලෝකය පහළ කරගත්තා නම් ඒ ආලෝකය ලැබිච්ච ගමන්ම අපි ඒකාන්තයෙන් ලැජ්ජාවටපත් වෙනවා කලකිරීමටපත් වෙනවා ඇයි මම රූපයට බැඳුනේ රූපේ ඇත්ත මේ බඳු නම් මේ බඳු රූපයකට ඇයි මම ඇලුම් කළේ කියන අදහස එනවා රූපේ මම මගේ මගේ ආත්මය කොට ගත්තේ සැබවින්ම මේ ඇත්ත ඇති සැටියෙන් නොදැක්ක නිසා නේද අන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ යථාර්ථයේ ස්මතු වෙනවා. පංච උපාදානස්කන්ධයේ දුකයි. දුක දුක හැටියට නොදැක්ක නිසා නේද දුක් වූ ස්කන්ධයෝ මම මගේ මගේ ආත්මය කොට ගත්තේ. එහෙනම් ඔහු දකිනවා දුක දුක හැටියට දකිනකොට දුක නම් මම මගේ මගේ ආත්මය කියන්න බෑ. එහෙනම් මම මගේ ආත්මය කියන සංකල්පයෙන් මිදෙනවා නම් ඒ සමුදේ ප්‍රහාණයයි නිරෝධේ සාක්ෂාත් වීමයි මාර්ගයේ වැඩිමයි චතුරාර්ය සත්‍ය අවබෝධයයි මා මෙතනින් මේ කරුණු ටික පැහැදිලි කළාට ඔබට තවමත් ඒ ටික වටහා ගන්න තරම් නොහැකි වෙන්නට පුළුවන් මා ඔබට සිහිපත් කරනවා මීට මාස කීපයකට ප්‍රථම මේ වගේම පුරපසළොස්වක් බොහෝ දවසක මේ බඳු ධර්ම දේශනාවකදීම මා ඔබට ඉදිරිපත් කළ පුංචි නිදර්ශනයක් ඔබට මතක ඇති මා දවසක් මතක් කළා විල්යායක් ඒ විල්යායේ දකුණු දිශාවේ ඉඳලා ඒ විල්යාය මැදින් වැටුණු මාවතේ සත්පුරුෂයෙක් කෙනවා උතුරු දිශාවට උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට යන්න තවත් මිනිස් සමූහයක් එනවා මේ මාවත දිගේ උතුරු දිශාවේ ඉඳලා එන මේ මිනිස් සමූහයා මේ වෙල්යාය ආසන්නයේ තියෙන සෙවණ ඇති ගහක් යට නතර වෙනවා මේ සෙවණ යට සෙවණ ඇති ගහක් යට නතර වෙච්ච මේ පිරිසට පෙනෙනවා විල්යාය මැද තවත් පුරුෂයෙක් මිනිසෙක් ඉන්නවා මේ ඉන්න මිනිස්යාව දකින මේ පිරිස කෙනෙක් කියනවා අර ඉන්න මිනිස්යාව මහා බ්‍රහ්මයා මැවූ කෙනෙක් ඔය අතරේ තව කෙනෙක් කියනවා මේ අදහස වැරදි පින්වත ඒ මිනිස්යා මැව්වේ මහා බ්‍රහ්මයා නෙමෙයි ওই මිනිස්යා මැව්වේ ඊශ්වරයා. ඒදි තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා ඔබේ අදහස් දෙකම වැරදි. ඔය මිනිස්යා මැව්වේ බ්‍රහ්මයාවත් ඊශ්වරයාවත් නෙමෙයි. ਸਰව බලධාරී දෙවියන් වහන්සේ ওই මිනිස්යාව මැව්වේ. මේ වෙලාව ඉදිරිපත් වෙන තව කෙනෙක් අදහසක් ඉදිරිපත් කරන ඔබේ අදහස් වැරදි. ඔය මිනිස්යාව කවුරුවත් මැව්වා නෙමෙයි. ඉබේම පහළ වුණා. මේ අතර තව කෙනෙක් මේ මිනිස්යා පිළිබඳව අදහසක් ඉදිරිපත් කරනවා. ඔය මිනිස්යා පූර්ව ආත්ම භාවයක ඉඳලායි මෙතනට ආවේ. තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියන ඔය මිනිස්යා මෙතනින් මෙරිලා නැවත ආත්ම භාවයකට යනවා නැවත ඉපදීමකට යනවා. තවත් කෙනෙක් ඉදිරිපත් කළා කියන ওই මිනිස්සයා උතනින් මෙරිලා තව තැනකට ස්ථිර තැනකට යන්නේ ඉස්සෙල්ලා අතරමඟ පාවෙමින් ඉන්නවා. තවත් කෙනෙක් ඉදිරිපත් කළා කියන අනේ මිනිස්සයා හරි ලස්සනයි, හරි ප්‍රසන්නයි, උසේ හැටියට මහත මහතේ හැටියට උස අනේ මට යාවයිති කරගන්න නැත්නම් කාම සංකල්පයක් ඇති කරගන්නවා. තව කෙනෙකු ව්‍යාපාද සංකල්පයක් ඇති කරන යාට යහතින් ඉන්න දිය යුතුනේ ගහන්න ඕන, බනින්න ඕන, වද දෙන්න ඕන. තව කෙනෙකුට හිතනවා ජීවත් වෙන්න ඉඩ දිය යුතුනේ මරලම දාන්න ඕන. මේ විදිහේ කාම ව්‍යාපාද විහිංසා සංකල්ප ඇති කරගන්නවා. අනේ තව කෙනෙක් ඒ අතරේ ඉන්නවා අනේ මිනිස්සයා හරිම ශාන්තයි බොහොම සිල්වත් කෙනෙක් වගේ බලන්නකෝ හරි සංවරයි ඉන්ද්‍රිය සංවර කෙනෙක් ඒ බඳු කෙනෙකුට වෙන්ඩක් තින් සිද්ධ වෙනවා දන් හැන්දක් බෙදාගත්තත් තින් සිද්ධ වෙනවානේ කියලා පුණ්‍යමය චේතනා පහල කරගන්නවා තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා අනේ ওই මිනිස්යාගේ එච්චර සුභභාවක් මේ ඒ මිනිස්යාගේ කෙස් දා සුභයි අසාරයි දුගඳයි පිළිකුල් ලොම් නියදත් සම්මස්නහරයට මිදුළු වපුගඩු මේවා ඔක්කොම සුභාසාර දුබන පිළිකුල් දේවල් සුභ වශයෙන් බලන්ට එපා කියලා උපදෙස් දෙනවා. තව කෙනෙක් කියනවා නේ ඔය මිනිස්යාගේ ඇස් අනිත්‍යයි කනත් අනිත්‍යයි නාසයත් අනිත්‍යයි දිවත් අනිත්‍යයි කයත් අනිත්‍යයි සිතත් අනිත්‍යයි සියලු සංස්කාරයෝ අනිත්‍යයි මෙසේ මේ ආයතරේ මේ වෙල්යාය මැද ඉන්න මිනිස්යා පිළිබඳව විවිධ වූ සංකල්ප වාද විවාද ගොඩනගෙනවා මෙන්න මේ අතරේ දකුණු දිශාවේ ඉඳලා එන අර සත්පුරුෂයාද මේ වෙල්යාය පසු කරගෙන මේ ගස් සෙවනට ගහේ සෙවනට ආපු වෙලාවේ අර හිතු පිරිසහනවා පින්වත අර වෙල්යාය මැද ඔබ පසු කරගෙන ආපු මිනිසයා මහා බ්‍රහ්මයා මවපු කෙනෙක් නේද ඔහු කියන පින්වත ඔබේ අදහස වැරදි ඒක මිත්‍යා දෘෂ්ටියක්. අනිත් කෙනා කියනවා එහෙනම් පින්වතේ ඊශ්වරයා මාවපු කෙනෙක් නේද? අනේ පින්වත ඒකත් ඔබේ මිත්‍යා දෘෂ්ටියක්. අනිත් කෙනා කියනවා එහෙනම් පින්වතේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ මාවපු කෙනෙක් නේද? පින්වත ඔබේ අදහසත් වැරදි මිත්‍යා දෘෂ්ටියක්. අනිත් කෙනා කියනවා ඔය කවුරුවත් මවපු කෙනෙක් නෙවෙයි ඒ දේ පහළ වෙච්ච කෙනෙක් නේද? පින්වතෝගෙත් මිත්‍යා දෘෂ්ටියක් වැරදි අදහසක් අත්හැර ගන්න. මේ විදිහට අර අපි ප්‍රථමයෙන් කියන ලද එයාගේ ලක්ෂණ නිසා අයිති කරගන්න හදන ව්‍යාපාද විහිංසා සංකල්ප දානමය පුණ්‍යමය චේතනා ආදී මේ අසුබ වශයෙන් බලන අනිත්‍ය වශයෙන් බලන මේ බඳු ආගමික පුණ්‍ය සංකල්ප ඉදිරිපත් කරනවර සත්පුරුෂයාට ඒ සත්පුරුෂයා මේ සියල්ලටම දෙන එකම උත්තරේ වමිත්‍යා දෘෂ්ටියත් හැරගන්න නිදෙන්න නිදහස් වෙන්න කියන උපදේශය. ඒ සත්පුරුෂයා මෙසේ සියල්ල ප්‍රතික්ෂේප කරනකොට මේ අය අතරේ මහා වාදයක් ගොඩනැගෙනවා තමුන්නාන්සේ කිස්සෙක්ද අපි යහපුවාපු හැම එකක්ම මිත්‍යා දෘෂ්ටියක් බවට පත් කළා. මොකක්ද තමසි කියන දේ? ඒ වෙලාවේදී මේ සත්පුරුෂයා කියනවා පින්වතුනි අපි වාද විවාද කරලා වැඩක් නෑ. මම ඔයගොල්ලන් එක්කන් යන්නම් එතනට එන්න මාත් එක්ක යන්න කිටි මාවතක් තියෙනවා. කෙටි වූ ඍජු මාර්ගයකින් අර පිරිසවම එක් කරගෙන මේ සත්පුරුෂ මිනිස්සයා දකුණු දිශාවේ ඉඳලා ආපු සත්පුරුෂ මිනිස්සයා අර වෙල්යාය මැදට යනවා. ළඟට යන්න යන්න මේගොල්ලන්ට වැටෙනවනේ අපේ සංකල්ප වැරදි නේද? ටිකෙන් ටික ලං වෙනකොට මේගොල්ලන්ට පේන්නේ අනේ අපි මිනිස්සෙක් කියලා හිතාගෙනයි මේ සියලු සංකල්ප ගොඩ නැගුවේ. එහෙත් මෙතන ඉන්නේ මිනිස්සෙක් නෙමෙයිනේ. මෙතන ඉන්නේ පමයෙක් නේ. පමයෙක් ඇති තැන අපි මිනිස් මිනිස්සෙක් කියලා හිතාගෙන නේද ඒ මිනිස්සයා දෙවියෙක් මැව්වා, බ්‍රහ්මයා මැව්වා, ඊශ්වරයා මැව්වා, ඉබේ පහළ වුණා. මේ පාපී චේතනා, කුසල චේතනා, නিত্য අසුභ ආදී මේ විවිධ සංකල්ප ගොඩ නැගුණේ මිනිස්සෙක් කියන අදහස උපන්නාට පස්සේ නේද? එහෙනම් මිනිස්සෙක් කියන අදහස මේ සත්පුද්ගලාත්ම සංකල්පයේ මිත්‍යා දෘෂ්ටියක්ම නේද? එහෙනම් මේ සත්පුරුෂයා කියපු කතාව ඇත්ත නේද? අන්න මේ පිරිසට එදා වැටුණා. පින්වතුනි මෙන්න මෙතන අපි මේ කුංචි නිදර්ශනයේ මේ කුංචි උපමාව හොඳට හිතට ගන්න ඕන අපි මේ කියන්න යන දහම් කරුණ ඔබට වඩාත් ප්‍රකට කරගන්න පුළුවන් වෙන්නේ මේ සඳහා සීය හොඳට පිහිටුවා ගත්ත තරමටයි පඹයා පඹයා හැටියට නොදන්නා කම මත මිනිස්සෙක් කියන මිත්‍යා දෘෂ්ටියක් උපන්නා. දැන් බලන්න පඹයා පඹයා හැටියට නොදන්නා කම සමානයි පංච උපාදානස්කන්ධය පිළිබඳව නොදන්නා කම පංච උපාදානස්කන්ධය පිළිබඳව නොදන්නා කම සමානයි අවිද්‍යාව. දැන් පංච පාදානස්කන්ධය නොදන්නාකම දුක දුක හැටියට නොදන්නාකම අවිද්‍යාව නිදර්ශනේ නම් පඹය පඹය හැටියට නොදන්නාකම පඹය පඹය හැටියට නොදන්නාකම මත ගොඩනැගුණේ කුමක්ද මිත්‍යා දෘෂ්ටියක් නැති දෙයක් ඇත කියන සංකල්පයක් උපන්නා සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියන සංකල්පය ඒ ආත්ම සංකල්පයේ මත තමයි ලෝකයේ සියලු ආගම් වාද දර්ශන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවන් හැටියට නොඑක් නොඑක් දේ ලෝකෙ තුල නිර්මාණය වෙලා තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සියල්ල එකවර ප්‍රතික්ෂේප කරමින් අපිව නිවැරදි කරනවා පඹය පඹය හැටියට හඳුනාගත්තොත් පඹය පඹය හැටියට හඳුනා ගන්නකොටම මිනිසෙක් සත්වයක පුද්ගලයෙක් ආත්මයක් මම කියන සංකල්පයේ බිඳ වැටෙනවා ඒ සංකල්පයේ බිඳ වැටෙනකොට ඒ මත ගොඩ නැගුණු ලෝභ දේශ මොහ මුල් කරගෙන යම්තා කලෝභ දේශ මොහ මුල් කරගෙන කුසල කුසල පුණ්‍ය පාප ධර්මයෝ තිබුණා නම් ක්ලේශ ධර්මයෝ තිබුණා නම් ඒ සියල්ල එකවරමයි බිඳ වැටෙන්නේ එනිසා පින්වතුනි උන්වහන්සේගේ දේශනාව මේ කෙලෙස් දුරු කරන්න මහන්සි වුණාට පළක් නෑ මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්නේ නැතුව මේ මිත්‍යා දෘෂ්ටිය මත අපට පුළුවන්කම තියෙනවා යම් ආකාරයක කෙලෙස් සංසිඳීමක් කරන්න. අපි දන්නවා අපේ බෝසත්ත්වයන් වහන්සේ එදා ලෞතර මගම යාගෙන එන වෙලාවේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි තාපසයන් කරා ගමන් කළා. ඔවුන්ගෙන් අෂ්ට සමාපatti දක්වා මග ඉගෙන ගත්තා. උන්වහන්සේ ඉගෙනගත්ත මාර්ගය තුල තේරුම් ගත්තා මා සොයන දේ මෙතන නෑ මං හොයන දේ මෙතන නෑ ජරා මරණයෙන් මිදීමක් නිදහසක් මෙතන නෑ මෙතන තියෙන්නේ හටගන්න බවක්මයි එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට ලෝකෙට දේශනා කළ උතුම් සද්ධර්මය මෙන්න මේ බඳු මේ නිදර්ශනය තුලින් අපි ටිකක් පැහැදිලි කරගන්න බලමු උන්වහන්සේගේ දේශනාව කෙබඳුද කියලා දැන් ඔබට මේ නිදර්ශනය පැහැදිලි සිටියේ පඹයේ පඹයේ කෙටිදෙන මිනිසෙක් කියන සංකල්පයක් ඇති වුණා ඊළඟට මේ මිනිසයා මැව්ව මැවුම් වාද පිළිබඳව ඒ මිනිසයා පදනම් කරගෙන ලෝභ ද්වේෂ පිළිබඳව ඒ ලෝභ ද්වේෂ යටපත් කරන්න කුසල මාර්ගයන් පිළිබඳව මේ පිරිස් අතරේ අදහස් පහළ වුණා මුළු ලෝකේම තියෙන ඒ සංකල්ප නියෝජනය වුණා මේ මිනිස් සමූහය අතරින්. දැන් ඔබට පැහැදිලි මිනිහා කියන සංකල්පය බිඳෙනකොටම අර පිරිස අර පඹය ළඟට යනකොටම මිනිහා කියන සංකල්පය බිඳුණා. මිනිහා කියන සංකල්පයේ ආත්ම සංකල්පය බිඳෙනකොටම අනිත් ඒවා ඒ මත ගොඩ නැගුණු ලෝභ දේශ මෝහ මේ ආදී කිසිවක් නැති කරන්න අමුතු වෙහසක් ඕන උනේ නැහැ. ඒ නිසා පින්වතුනි ඔබ තුල යම් තා ක්ලේශයෝ හටගෙන නැත්නම් ඒ ක්ලේශ ධර්ම දුරු කරන්න ඔබ කොච්චර උත්සාහ කළත් ඒ ක්ලේශ ධර්ම කොච්චර යටපත් කරන්න මහන්සි ගත්තත් ඒ සක්කාය දෘෂ්ටිය මතනම් ඒක ඉච්චර ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ආලාර කාලාමුද්දකාරාම පුද්දගෙන් එදා ඔය දහම බෝධිසත්වයන් වහන්සේ ඉගෙන ගත්තා. උන්වහන්සේ එතනදී ලෝභ, ද්වේෂ, මෝහ යටපත් කරලා රූපී අරූපී ධ්‍යාන උපදවා ගත්තා. ඒත් උන්වහන්සේ දැක්ක ලෝභ, ද්වේෂ, මෝහ යටපත් වුණාට අනුසේ ධර්මයේ ඉතුරු වෙලා නැවත උපදින්න තියෙන හේතුව තියෙනවා. නැවත ලෝභ, ද්වේෂ, මෝහ පහළ වෙන්න හේතුව තියෙනවා. අවිද්‍යා අනුසේ තියෙනවා. එනිසා උන්වහන්සේයින් සෑහීමකටපත් නොවුණු නිසායි ගයා ශීර්ෂයට බුද්ධ ගයා බෝධි මණ්ඩලයට වැඩම කළේ එනිසා පින්වතුනි ඔබ කෙලෙස් දුරු කරන්න වෙහසනවට වඩා මොනවා හරි හෝ යමක් අනුගමනය කරමින් ලෝභ දේශ මොහතාවකාලික සංසදේවකට සූදානම් වෙනවට වඩා මෙන්න මේ සක්කාය දෘෂ්ටි ආත්ම සංකල්පය දුරු කරගන්න බලන්න මෙන්න මේ ආත්ම සංකල්පයේ සක්කාය දෘෂ්ටිය දුරු වුණොත් ඔබට එකවරමයි සියලු ක්ලේශ දුරු වෙන්නේ. එනිසා පින්වතුනි ඒ සක්කාය දෘෂ්ටිය නිවැරදිව දුරු වෙන්න නම් දිඳෙන්න නම් ඔබ දැනගන්න ඕන පඹය පඹය හැටියට. පඹය පඹය හැටියට දකින්නවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ දුක හැටියට දකින්න ඕන. දැන් ඔබ පංච උපාදානස්කන්ධය දැකලා තියෙන්නේ මම පංච උපාදානස්කන්ධය මගේ පංච උපාදානස්කන්ධය මගේ ආත්මය පංච උපාදානස්කන්ධය තුල බව සත්පුද්ගලාත්ම සංකල්පය ගොඩනගාගෙන තියෙනවා. ප්‍රයාත්ම සංකල්පයෙන් මිදෙන්න නම් මේ පංච උපාදානස්කන්ධය ඔබ පිරිසිදු දැකිය යුතු වෙනවා. ඒ දුක පිරිසිදු දැකපු දවසටයි ආලෝකය පහළ වුණා කියලා කියන්නේ. ආලෝකය පහළ වෙනවා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ කුමක්ද කියලා සොයා බලනකොට ඔබට ඒකාන්තයෙන් ඒ ආලෝකය ලැබෙන්න ලැබෙන්න අනේ මම රූපේ කියලා බැඳුනේ කුමකටද කොතනද මේ රැඳිලා තියෙන්නේ කියන අවබෝධයත් එක්කම ඔබෙන් කලකිරීම නිදෙනවා නිදුණු කල නුවණද නිදුනේ යන නුවණද ලැබෙමින් කීනා ජාති උසිතං භ්‍රමචරියං කතං කරණීයං නාපරං විත්තත්තායාති මේ උතුම් ප්‍රකාශණයෙන් සියලු දුක් නිමා කළා කියන ප්‍රකාශනයේ සතුටින් ඔබට කියා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වතුනි අපි මේ ටික නැවත වතාවක් මතක් කළේ ඔබ අතීතේ මතක් කරලා දීලා අනාගතයේ තුල වර්තමානයේ තුල යහපත් දැක්මකට යොමු කරන්න. දැන් අපි මේ මොහොතේ ඔබ වෛතාමත්ම වටිනා උපදේශයකට මාර්ගෝපදේශයකට ලක් කරනවා මේ ප්‍රකාශ කරන වචනයක් වචනයක් පාසා ඔබේ මනස මා සමග යොමු කළොත් ඔබට ලොකු ශාන්තියක් සැලසේවි. අපි නාමස්කන්ධ වේදනා සංඥා සංඛාර විඥාන සතර නාමස්කන්ධයේ පසිකට තබමු. රූපස්කන්ධය පිරිසිඳ දකිමින් මේ ආත්ම භාවය රූපේ මම මගේ මගේ ආත්මය කියන සංකල්පයෙන් මිදෙන්නේ කොහොමද කියලා අපි මොහොතක් කින්වතුනි සොයා විමසා බලමු පින්වත්නි හොඳට මේ කියන දේට සවන් දෙන්න මේ කියන දේ හොඳට සිහියෙන් නිවනින් විමසන්න ඔබ මොහොතකට පින්වත්නි මා මේ කියන දේ සිහියට නගන්න මොහොතක් දැස් පියාගෙන ඔබ දැකලා තියෙනවා බොහොම අවලස්සන දුගඳ පිළිකුල් අප්‍රසන්න බලුවමනයක් කැතයි කියලා හිතන්න එපා මොහොතකට හිතන්න වටිනා දහමක් මේ මතු කරන්නේ මිනිසියෙක් වමනය කළ මල්ලෙක් වමනය කළ බලුවමනයක් පිළිබඳව මොහොතකට සිහි කරන්න. දැන් බලන්නේ දිහා හොඳයිද සපයිද ලස්සනයිද? ඒක මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන්න හිතෙනවද? ආසාවෙන් දෝතට අරගෙන නාසයට ලං කරලා සිප ගන්න හිතෙනවද? එහෙම හිතෙන්නේ අප්‍රසන්නයි පිළිකුල්. දැන් හිතන්න මහා දුගද හමන අසුචි ගොඩක් පිළිබඳව සිහි කරන්න. ඔය අසුචි ගොඩ ලක්ෂණයිද? සැපයිද සුබයිද? ඒකට මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන්න හිතෙනවද? ආසාවෙන් දෝතට අරගෙන පපුවට තුරුළු කරගන්න හිතෙනවද? එහෙම හිතෙන්නේ නැහැ. දැන් හිතන්න කහ පාටට දුගඳ හමන වමනේ කළ පිට ගොඩක් බලන්නේ දිහා හරි අවලස්සනයි හරි අප්‍රසන්නයි ඒක ලස්සනයි කියන්න සුබයි සපයි කියන්න නම් හිතෙන්නේ නෑ මම මගේ මගේ ආත්මය කියලා මූණේ තවර ගන්න හිතෙන්නේ නෑ ඒ වගේම පින්වතුනි හිතන්න උතුරා ගලා යන සෙම ගොඩක් කහ පාටට සුදු පාටට වැවර ලොඳ වගේ තියෙන මහා සෙම බඳුනක් සිහි කරන්න. ලස්සනයිද, සුබයිද, සැපයිද? හොඳට බලන්න. ඒකට මම කියන්න, මගේ කියන්න, මගේ ආත්මය කියන්න හිතෙනවද? ආසාවෙන් අල්ලලා සිප ගන්න හිතෙනවද? මේ ඇහෙනකොට අත්තප්පර සන්නහෙඟීමක්. සිහි කරන්න තින්නතුනේ පුළුන් ඒතු රෙදි කඩපවා පිඟීගෙන ගලා හැලෙන සරව ගොඩක් කොච්චර කැපයිද අප්‍රසන්නයිද ඒක ලස්සනයි කියන්න සුබයි කියන්න සපයි කියන්න හිතෙන්නේ නැහැ මම මගේ කියලා ආසාවෙන් තුරුළු කරගන්න සිප ගන්න හිතෙන්නේ නැහැ මහා ප්‍රසන්න හැඟීමක්මයි ඇති වෙන්නේ ඒ වගේම පින්වතුනි මොහොතක් හිතන්න ලේ ගොඩක් ගැන දහදිය කබ කඳුළු ටිකක් ගැන බලන්න සිහි කරලා ලස්සනයිද සුබයිද සපයිද කියලා ඒකට මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියලා ලං කරගන්න තරම් වටිනවද කියලා එහෙම සුබ සංකල්පයක් ඔබට වැටහෙනවද කියලා බලන්න ඒ වගේම පින්වතුනි මොහොතකට සිහි කරන්න ත්‍රි ත්‍රි යන කෙහිසම කෙලවලින් පිරිච්ච කෙලබඳුනක් කොච්චරව ලක්ෂණයිද මතක් වෙනකොටත් අප්‍රසන්න හැඟීමක් කිසිම එල්මක් නෑ ඒ පැත්තට බැඳීමක් නෑ සපයි හොඳයි කියන්න නම් පෙළඹෙන්නේ නෑ මම මගේ කියලා දෑතින් පුරුළු කරගන්න හිතෙන්නේ නෑ පැත්තකට යන්නමයි අදහස මොහොතකට සිහි කරන්න පින්වතුනේ ගලාගෙන යන කහපාට පිළිගඳ ගහන සොටු ගොඩක් බලන්නේ දිහා හොඳින් හොඳයිද සැපයිද ලස්සනයිද සුබයිද මම මගේ කියලා දෑතට ගන්න හිතනවද තුරුළු කරගන්න පපුවට ලං කරගන්න හිතෙනවද සිත වැළඳ ගන්න හිතෙනවද නෑ බොහොම අප්‍රසන්නයි දුගදාමන මුත්‍රා බඳුනක් ගැන සිහි කරන්න බලන්න දැන් ලක්ෂණයිද හොඳයිද සැපයිද සුපයිද සුබද අවලස්සනයි අසුබයි අසාරයි පිළිකුල් මම කියන්න මගේ කියන්න හිතෙන්නේ නැහැ මෙබඳු අසුබ දෙයකට මෙබඳු අප්‍රසන්න දෙයකට කවුරු හරි ලස්සනයි හොඳයි සපයි කියනවා නම් මම මගේ මගේ ආත්මය කියලා පපුවට තුරුළු කරගන්න දෝතට ගන්නවා නම් එහෙනම් ඒ උන්මත්තකෙක් වෙන්න ඕන උන්මත්තකෙක් නොවන කෙනෙක් නම් උන්මත්තකෙක් නොවන කෙනෙක් නම් කවදාවත් මේ බඳු අසුබ දේ මම මගේ මගේ ආත්මය කියලා සුබයි සැපයි හොඳයි කියලා දෝතට ගන්නෙ නෑ. එහෙත් පින්වතුනි මොහොතකට සිහි කරන්න දැන් ඔබ කය කියලා ගත්තේ මොනවද? රූපය කියලා ගත්තේ මොනවද? රූපේ කය මම මගේ මගේ ආත්මය කියනකොට රූපේ සබයි සුබයි ලක්ෂණයි කියනකොට ඔබ සපයි සුබයි ලක්ෂණයි හොඳයි කියලා තියෙන්නේ මොනවටද දැන් බලන්න කය දිහා බුදුහාමුදුරුවෝ සබ්බේ පුතුජනා උම්මත්තකාහෙම පුතුජනේක්ම උම්මත්තකේ කියලා දේශ කළ දේශනාව කොච්චර නිවැරදිද දැන් ඔබ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා තියෙන්නේ සුභයි සපයි ලස්සනයි කියලා තියෙන්නේ අර බලු වමනයක් වගේ නොපැසුණු ආහාරයේ කොහෙද තියෙන්නේ ඔය කය කියන එකට අයිති නේද ඔය ආමාශගත ආහාරය සෙම පිට කෙල මිශ්‍ර වෙච්ච ඒ පිළිකුල් ආහාරයේ බලු වමනයක් වගේ නේද මේ කය මේ රූපේ මම කියනකොට මගේ කියනකොට සුභයි සපයි කියනකොට ඒකත් සුභයි සපයි කියලා නැද්ද? අසුචි පිළිකුල් වුණා. ඔය අසුචි කුණේද තියෙන්නේ? ඔය බඩවැලේ කෙලවරේ තියෙන්නේ මොනවද රැඳිලා? කය කියනකොට ඒක අතහැරලාද කය කියන්නේ රූපේ කියන්නේ ඔබ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා කියලා නැද්ද අසුචි වලට? ආශාවෙන් සුබයි සපයි කියලා තුරුළු කරගෙන නැද්ද සුති? ඒ වගේම පින්වතුනි බලන්න පිටසෙම කොහේද තියෙන්නේ? ඒවට නේද මේ මම මගේ මගේ ආත්මය කියලා තියෙන්නේ? මේ සරව කොහේද තියෙන්නේ? ඒවා අපි බාහිරව බලනකොට ප්‍රතික්ෂේප කළ අසුබයි අසාරයි බලන්නත් මුසුසු දේ හැටියට සැලකුවා දැන් බලන්න දහදියේ කබ කඳුළු කුහිද තියෙන්නේ. ඒවට නෙමෙයිද මම කියලා තියෙන්නේ මගේ කියලා තියෙන්නේ මගේ ආත්මය කියලා තියෙන්නේ. ඒ වගේම බලන්න පින්වතුනේ ඔබ මොහොතකට කල්පනා කරලා අර කෙල බඳුන සුතු ගොඩ මුත්‍රා ගොඩ දිහා මේ කය කියනකොට රූපය කියනකොට ඒ කය කියලා කියන්නේ රූපය කියන්නේ මේවත් නෙමෙයිද? මේවට නේද කය කියන්නේ මේවට නේද රූපය කියන්නේ දැන් බලන්න කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇට මිදුළු වකු ගඩුවක් මා දලබු පෙනහලු බඩවැල්ලා ආදී මේකින් එකක් අරගෙන බලන්න මොනවටද මම කියලා තියෙන්නේ මොනවද මගේ කියලා තියෙන්නේ මොනවද මගේ ආත්මය කියලා තියෙන්නේ මොනවද මේ ලස්සනයි හොඳයි සැපයි කියලා තුරුළු කරගෙන තියෙන සිප වැළඳගන්නේ මේ අපි කතා කරපු ටික නේද එහෙනම් බුදුහාමුදුරුවෝ සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා දේශනා කළ ධහමේ ඇත්තක් තියෙනව නේද? උන්මත්තකෙක් නොවේ නම් උන්මත්තක භාවයක් නැත්නම් මෙබඳු දේ තුරුල් කරගනේද මම මගේ කියලා. එහෙනම් බුදුහාමුදුරුව අපට දේශනා කළේ මෙන්න මේ උන්මත්තක භාවයෙන් මිදෙන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කළ මේ දේශනාව රූප උපාදානස්කන්ධයෙන් මිදෙන්න මේන් නිමා වෙන්නේ නෑ. මේ අපි කතා කළේ ඔබට අපි අන්ධකාරය නිසා මේ කල්ලගෙන ඉන්නවා කියන අඳුරේ ස්වභාවය පෙන්눔 කරලා දෙන්න විතරයි. දැන් මා ඔබට මුලින් මතක් කළා අවිද්‍යාව නැමැති අඳුර නිසායි මේ රූපේ අපි උපාදාන වෙලා උපාදාන කරගෙන තියෙන්නේ. යම් දවසක මේ අඳුර දුරු වෙලා ආලෝකය පහළ වුණා නම් ඔබට ලැජ්ජා හිතෙනවා කියලා කිව්වා. දැන් බලන්න ඔබ මම මගේ මගේ ආත්මය කියලා ගත්ත කයේ ස්වභාවය නිබඳුනම් අනේ සැබවින්ම අන්ධකාරයේ නේද අපි ඉඳලා තියෙන්නේ. අන්ධකාරේ නෝනද්ධා පදීපං ගවිස්සත එදා මගේ බුදුරජාණන් වහන්සේ විසාකාව ඇතුළු පිරිසට කළ දේශනාව මෙතනද කොච්චර එකඟද සම්බන්ධද එනිසා පින්වතුනි මෙන්න මේ බඳු අඳුරකින් ඉන්නවා කියන අවබෝධය ලබන්න මේ රාත්‍රිය මේ නිකිනි සඳ පායලා දැන් මුළු ලෝකෙම ආලෝකමත් කරන වෙලාවේ ඔබට පුළුවන් මේ සද්ධර්මයේ ප්‍රයෝජනයට අරගෙන මේ ජීවිතවල තියෙන අන්ධකාරය දුරු කරගන්න. ඒ නිසා තව දුරටත් මේ රාත්‍රිය අලියම් කාලයට පෙර එදා ආනන්ද හාමුදුරුවෝ මේ සඳ වැසගෙන යන වෙලාවේ සිව්පිලිසුඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඔබට පුළුවන් මෙන්න මේ ධර්මයේ මේ රාත්‍රිය මුළුල්ලේ පරිහරණය කළොත් හිත ඉදිරි උදෑසන වෙනකොට ආනන්ද හාමුදුරුවන්ගේ පදවියට යන්න. එනිසා බලන්න පින්වත්නි රූපේ දිහා මෙහෙම නෙමේ දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන විදිහට. දැන් ඔබට පැහැදිලි අඳුරක් තියෙනවා අඳුර නිසායි රූපේ එල්ලලා ඉන්නේ. එහෙනම් ඒ අඳුර තව දුරටත් දුරු කරලා ආලෝකය පහළ කරගන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය පහළ වෙන විදිහට මේ රූපේ දිහා බලන්න. ඔබට පුළුවන්කම තියෙනවා පින්වත්නි මේ පිළිබඳ විවිධාකාරයෙන් බලන්න. සියල්ල පැහැදිලි කරගන්න වෙලාවක් නැහැ. එහෙත් ඔබට මේ ධර්ම දේශනාවෙන් අනතුරුව පැයකට ආසන්න කාලයක් අවස්ථාව ලැබෙනවා ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න කරන්නට ඒ අඩු වෙන තැන ඔබට පුළුවන් නුවණ නැත්නම් විමසා දැනගන්න මා ඔබට එක තැනක් විතරක් රූපේ පිළිබඳව තවදුරටත් ගවේෂණය කරන්න කුංචි නිදර්ශන කීපයක් අරන් දෙනවා ඔබ දැන් සිහි කරන්න ඔබේ සමුදුනේ තියෙන කෙස් පිළිබඳව දැන් අපි මෙතෙක් කෙස් දිහා බැලුවේ අසුභාසාර දුගඳ පිළිකුල් කියන මට්ටමින් විතරයි එහෙම නෙමෙයි පින්වතුනි අපි දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන විදිහට මේ කෙස් දිහා බලමු. ජාති දුක, ජරා දුක, ව්‍යාධි මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, අප්‍රිය සංප්‍රයෝග දුක්ඛ, පිය විප්‍රයෝග දුක්ඛ, යම් පිච්ඡං නලගති දුක්ඛං කියන මේ සියලු දුක්ඛ සත්‍ය ප්‍රකට කරගන්න පුළුවන් මේක කෙස් ගහක් උබතට ගත්තෙන් පස්සේ දැන් බලන්න මොහොතකට පින්වතුනි කාලය අවසන් වේගන යන්නේ හිස කෙස් දිහාවට හිත යොමු කරන්න දැන් බලන්න මේ කෙස් පවතින්නේ කොහොමද? මේ කෙස් කන බොන ආහාරය නිසාමයි මේ නැවත නැවත නැවත හටගන්නේ පවතින්නේ. ආහාරය නිසා නම් මේ කෙස් නැවත නැවත හටගන්නේ පවතින්නේ. එහෙනම් මේ කෙස් වල තියෙන උපාදින්න ලක්ෂණයේ උප්පත්ති ලක්ෂණයේ තියෙනවා උපදින බවක් තියෙනවා එහෙනම් උපදින යමක් නම් ඒක දිරන්න ඕන දැන් බලන්න කෙස් මේවා දිරීමක් නැද්ද පැහීමක් නැද්ද දිරණ ලක්ෂණයේ තියෙනවා අකලට පැහෙනවා අකලට හැලෙනවා ව්‍යාධි ලක්ෂණයේ තියෙනවා මේකේ ස්මරණයේ ස්වභාවකට පවතින රූප ජීවිතේන්ද්‍රයේ බිඳීමක් තියෙනවා මරණීය ස්වභාවකට පවතිනවා එහෙනම් කෙස් කියන්නේ ජාතිය චරාව ව්‍යාධිය මරණීය ස්වභාවකට ඇති ධර්මතාවයක් නේද කෙස් කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණීය ස්වභාවකට ඇති ධර්මතාවයක් නම් එහි යම් ලැබීමක් පහළ වීමක් ඉපදීමක් හමු වීමක් සිහිවීමක් හෝ වේ නම් ප්‍රියන්හායි කීමක්ද අප්‍රියන්හායි කීමක්ද කියලා බලන්න. ජාති ජරා මරණේ හා එක්වීම අප්‍රියන්හා එක්වීමක්. ඒ වගේම ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුකක් එතන තියෙනවා. ඊළඟට ජාති ජරා මරණේ නම් ලැබුණේ කෙස් කියන්නේ ජාති ජරා මරණයේ ස්වභාව කොට ඇත්තක් නම් යම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං යමක්ද කැමැති කැමැති දේ නොලැබීමේ දුකත් මෙතන තියෙනවා අහෝ අත්මයං ජාති ධම්මාස්සාමනච වතනෝ ජාති ආකච්චයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං එදා බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය දේශනා ක්‍රමෙන් කළ දේශනාවන් පිළිබඳව මතකයට ගන්න. අහෝ අතමයන් නජරා ධම්මාස්සාවන ච රතනෝ ජරා ගච්ඡේයාතිනකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං අපි හැමදාම මේ ලෝකේ හැම සත්වයකම අනේ ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේව දුක් දුම්නස් නොපැමිණේවා නොහමු වේවා කියන ඒකායන ප්‍රාර්ථනාව ඒකායන කැමැත්ත ඒත් ඒ කැමැත්ත ඊට නොවි ජාති ජරා මරණ දුක පැමිණෙනවා දැන් බලන්න කෙස් කියන්නේ ජාති ජරා මරණයේ ස්වභාව කොට ඇතිනම් මේ ලැබීම අකමැති දේ ලැබීමක් නේද එහෙනම් මේ දුක්ඛ සත්‍ය නේද අප්‍රියන් හා එක් වෙලා නම් ප්‍රියංගෙන් වෙන්වීම නම් අකමැති දේ ලැබීම නම් කැමැති දේ නොලැබීම නම් ජාති ජරා මරණ දුක නම් එතන සතුටට සොම්නසට ප්‍රීතියට කරුණ වේදිලා නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන දුකම ස්වභාව කොට ඇත්තේ. එහෙනම් මේ කෙස් කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ධර්මියෝ ස්වභාව කොට ඇති ධර්මයක් නේද දැන් හොඳට බලන්න කෙස් කියන්නේ මේ අසුභ වූ කෙස් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය ස්වභාව කොට ඇති ධර්මයක් නේද? එබඳු දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වූ මේකෙස් මේ ආකාරයෙන් මේ ඇත්ත ඇති සැටියෙන් නොදැක්ක නිසා නේද මෙච්චර කාලයක් මේකෙස් මම මගේ මගේ ආත්මය සැපයි හොඳයි ලස්සනයි සුබයි කියලා පෙනුනි. එහෙම බලපු නිසාම නේද අර සංසාරේ බුදුහාමුදුරුවෝ අනුමතග්ග සංයුත්තේ දේශනා කළ පරිද්දෙන් ලේ කඳුළු ගංගා මහා සමුද්‍රවල් පුරවන්න තරම් ගලා හැලුනේ මේ අවිද්‍යාව මේ ඇත්ත නොදකපු නිසා නේද අනේ මේකස් ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ ලක්ෂණයේ ස්වභාවකට ඇත කියලා දුක්ඛ සත්‍ය හැටියට දකිනකොට දුක මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන්න හිතෙනවද කවුරු හරි කියන නිසා හරි කියන්න පුළුවන් කමක් තියනවද එහෙනම් පුද්ගල සංකල්පයේ බිඳෙනවද ආත්ම සංකල්පයෙන් දුර වෙනවද එහෙනම් ඔබට දැනෙනවා දුක හැටි දුක දුක හැටියට දකිනකොට දුක්ඛේ ඥානං වෙනකොට සමුදය ප්‍රහාණය වෙන බවක් පේනවා. සමුදය ප්‍රහාණය වෙනකොට ඔබ දන්නවා Nirodhe සාත්සාත් වෙන බවක්, මාර්ගයේ වැඩෙන බවක්, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නැද්ද මේ කිස් දිහා බලනකොට? දැන් බලන්න ලොම් කියන්නේ ආහාරයෙන් හටගන්න ආහාරයෙන් පවතින දෙයක් නම් ආහාරය නිසා උපදින දෙයක් නම් ඒ જાතිය ස්වභාවකට නැද්ද එතන? ඉපදීමේ ලක්ෂණය එතන නැද්ද? මේ දිරන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මරණයේ ස්වභාව කොට නැද්ද? එහෙනම් ඒ බඳු දේ ලැබීම පහළ වීම අප්‍රියන් ආයික් වීම නොවේද? ප්‍රියන්ගේ වෙන්වීම නොවේද? අකමැති දේ ලැබීම කැමැති දේ නොලැබීම නොවේද? එතන ශෝක පරිදේව දුක් දුම්නස් නැද්ද? මෙන්න ලොම් කියලා දකින්නකොට දුක්ඛ සත්‍ය දකින්න. නියපොතු ටිකක් ඒ විදිහෙන් දකින්නකොට දුක්ඛ සත්‍ය දකින්න මෙන්න මේ විදිහෙන් දකිනකොට පින්වතුනි ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ උතුම් නිවන් මඟ පසක් කරගන්නට පුළුවන්කම ලැබේවි. ඔබට මෙන්න මේ ධර්මානුව ඉදිරියට යන්නට ශක්තිය භාග්‍ය නිරාත්‍රියම ලැබේවා. තවදුරටත් අපහැදිලි වූ තැන් නැවත පැහැදිලි කරගන්නට ඔබේ අවධානය යොමු කරන්න ඉදිරිපයේදී ඒ සඳහා අවස්ථාව ලැබමින් මගේ කාලය නිමා වෙනවා. ඔබ හැමදිනාටම මේ උතුම් සත්‍ය ධර්මයේ උතුම් අවබෝධයෙන් උතුම් වූ ලෞතර මඟඵල අවබෝධේ වහවහාම සිද්ධ වේවා සාඛාතත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අනන්ත කුසල බලානුභාවයෙන් දෙවියන් සහිත ඔබ හැම දිනාටම උතුම් නිවන් මඟ අවබෝධ වේවා අද නිකිණිපුර පසළොස්වක පෝදා ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ ශ්‍රී සද්ධර්මාලෝක කල්යාණ මිත්‍ර සංසදේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ